ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නේමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට මා ඊ타මත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට. සමන්ත චක්කවාලේසු අත්වා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා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 වටිනාකමක් ලබා දෙන්න. ඉතින් අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතර ආහාරයෙන් කොහොමද මේ සතර අගතියට යන්නේ කියන කාරණා. අපි දන්නවා සතර ආහාරය කියපුවාම කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා හතරක් තියෙනවා. ඒ වගේම අගති ගමන් හතරකුත් තියෙනවා සතර අගතිය. ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, ඒ වගේම බයෙන් අගතියට යනවා, ඒ වගේම මෝහයෙන් අගතියට යනවා. මෙන්න මේ සතර ආහාරයත් එක්ක මේ අගති ගමන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව තමයි අද මේ පින්නතුන්ට පහදලා දෙන්න සූදානම් වෙන්නේ. මේ තියෙන සම්බන්ධතාවයන් තියෙනවා ත්‍රිපිටක පොත්මාලාවේ පෙටකෝපදේශය කියලා පොතක් තියෙනවා. ඒකේ 311 පිටුවේ ඉඳන් ඉදිරියට තියෙන පිටුවල මේ පිළිබඳව කරුණු කාරණා දැක්කෙනවා. එතෙන් පින්නතුනේ මොනවාද මේ සතර ආහාරයන් කියලා කියන්නේ? මේ ආහාරය භාගතුන් වහන්සේ ධර්මයේ පෙන්වන එක අවස්ථාවක මේ ආහාරය දන්නාන ආහාරයේ සමුදය දන්නාන ආහාරේ නිරෝධය දන්නවා නම් ආහාර නිරෝධගාමිනී පටිපදා දන්නවා නම් ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ ආහාර හතර තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ පින්නතුනේ මේ ආහාර කියලා කියන්නේ මේ සංසාරේ සත්‍යය දිගින් දිගටම ගෙනියන, ඇරයි යන, පෝෂණය කරන මේ ආහාරයන් දැන් අපේ අපිව පෝෂණය කරන්නත් ආහාර ඒ වගේ තමයි මේ සත්‍ය සංසාරේ ඇරයි යන. එහෙම නැත්නම් සසර පෝෂණය කරන දේවල් තමයි මේ ආහාර විදියට මෙතන පෙන්වන්නේ. එතකොට මේ අපේ ආහාර හතරක් තියෙනවා මේ ආහාර හතරෙන් අපි පළවෙනි ආහාරය ගමු කබලින්කාර ආහාරය එතකොට කොහොමද මේ කබලින්කාර ආහාරය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි කන බොන ආහාර, බත් පාන් පරිප්පු වගේ දේවල් ඒව තමයි කැබලි වශයෙන් කඩලා ගන්න ආහාර කියලා එහෙම කියනවා. ඒක වැරද්දක් නෑ. හැබැයි ගැඹුරින් ගත්තාම මනවඩන රූපය තමයි පින්නතුනේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අපේ කයත් කබලින්කාර ආහාරය. වෙන කාගේ හරි කයවලුත් ඒවත් කබලින්කාර ආහාරය. ඒ වගේම සතෙක් ගත්තොත් ඒ සතත් කඹලින්කාර ආහාර. අපි කන බොන ආහාරත් කඹලින්කාර ආහාර. එදෙන් මෙන්න මේ කඹලින්කාර ආහාරය දිහා දැක්කහම අපි මොකද කරන්නේ? දැන් අපිට මනවඩනා රූපයක් තියෙනවා ඉස්සරහා. ඒ මනවඩනා රූපයේ අපි අපිට මොකක් මේ කයක් තියෙනවා කියලා කය කියලා කියන්නේ ස්ත්‍රී කයක් වෙන්න පුළුවන් පුරුෂ කයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන් තරුණ කෙනෙක් වෙන්න පුළුවන් ඕනම කයක්. ඒ වගේ කයක් දැකපුවාම ඕක ඇතුළේ අපි දන්නවා තියෙන්නේ අසුචි. කැස්ලොම් නියදත් මේ බොක බඩ වලින් හැදෙච්ච අසුචි ගොඩක් ඔහුගේ පුරවලා තියෙන්නේ. ඒ වුණාට මේ අසුබ දෙයක් තිබුණා වුණාට අපි කියනවා මේක සුබයි කියලා. ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සංසාරේ යන්න ඔන්න සකස් කරගන්න ක්‍රමයක්. මේ මනවඩනා රූපය අපි කියනවා අසුභයක් ඒ වුණාට මේකේ තියෙන සුභක් අසුභ දේ සුභයි කියලා කියනවා. අන්න වැරදි විදිහට ගන්නවා. ඒකට කියනවා විපල්ලාස වෙනවා කියලා. විපරීත සිතකින් මේක සිද්ධ වෙන්නේ. එතකොට මේකට පාලියෙන් කියනවා නම් අසුභේ සුභන්ති විපල්ලාසය කියලා කියනවා. ඉතින් මේ වගේ විපල්ලාස හතරක් තියෙනවා. අසුභේ සුභයි කියන විපල්ලාසය, දුක්ඛේ සුඛයි කියන විපල්ලාසය, ඒ වගේම අනත්තේ අත්ත කියන විපල්ලාසය, ඒ වගේම තමයි අනිච්ච නිච්චයි කියන විපල්ලාසය. විපල්ලාස හතරක් තියෙනවා. එහෙනම් හොඳට මේ ධර්මය අහන්න. මොකද මේක දුව දුව ඇහුවට තේරෙන්නේ නැති වෙයි. අර tempat වෙලා හොඳ සිහියෙන් යුක්තව අහන්න. එතකොට විපල්ලාසවල සෑම විපල්ලාසයකම විපල්ලාස තුනක් තියෙනවා. සංඥා විපල්ලාසයක් තියෙනවා. චිත්ත විපල්ලාසයක් තියෙනවා. දිට්ඨි විපල්ලාසයක් තියෙනවා. ඒ කියන්නේ අපි අර මනවඩනා රූපයක් දැක්කහම ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තාම ඔළුවේ තියෙන කෙස් බත් එකේ තිබ්බාම ජරා ගොඩක්නේ. නමුත් මේ බත් එකේ තිබුණාම තියෙන ජරා ගොඩ අපි ඔළුවේ තිබ්බාම ලස්සනයි කියනවා. අන්න එහෙම ලස්සනයි කියලා සංඥාවක් තියෙනවනේ. ලස්සනයි කියලා සංඥාවක් තියෙනවා. අන්න ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. එතකොට ඒක ඒ දැනුවත් වෙනවනේ දැනුවත් වෙනවනේ එහෙනම් දැනුවත් වෙනවා කියන ශක්තිය කියන්නේ හිතනේ විඥානයනේ එහෙනම් එතන තියෙනවා චිත්ත විපල්ලාසය එතකොට මේ දැනුවත් වෙලා මේක ඉවසීමක් තියෙනවනේ දැන් උදාහරණයක් විදියට දැන් අපේ මේ ජරාගොඩ තමන්ගේ කියලා ගත්ත කෙනා අනිවාර්යෙන් විවසලානේ ප්‍රශ්නයක් නැහැ නේද? හ්ම් මහා ජරාවක් තියෙන්නේ කියලා කියන එක මහා ජරාවක් එළියට ගියොත් අහපව කටවත් ගන්නෙ නැහැ. ඒ වුණාට එයා විවසනවා. අන්න ඒකට කියනවා දික්ටි පල්ලාස කියලා. එනවා ඒ විදිහට අනෙත් විපල්ලාස වල තුන තුන තියෙනවා. එතකොට විපල්ලාස ප්‍රධාන හතරයි. ඒවා තුන ගානේ වැඩි කරපුවාම විපල්ලාස තුන් වරක් හතර 12ක් තියෙනවා. ඉතින් මේ විදිහට කමලිකාර ආහාරය අපේ ගමු මොනාරේ අඹ ගෙඩියක් වගේ එකක්. නේද? මන වඩනා රූපයක් හොඳ අඹ ගෙඩියක්. දැන් එනම් මේ අඹ ගෙඩිය කාලා අසුචි බවට නෙපත් වෙන්නේ. අපේ කයත් එහෙමයි. ඒකත් ඒ අඹ ගෙඩිය වගේම තමයි. මේකත් නාසුචි ගොඩක්. හැබැයි අර අසුබදේ අපේ හොඳයි මනවයි කියලා කියන. එහෙනම් මේ සුබයි කියලා ගත්තා. එහෙනම් මේ සුබයි කියලා ගන්නකොට අන්න එයා ඒ කාමයන් වල දැඩිව අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා පින්නතුනි. ඒකට කියනවා කාම උපාදානය කියලා. අර අඹ ගෙඩිය හොඳයි කියලා ගන්නකොට ඒ කාමයන් ගැනීමක් සිද්ධ වෙන එතන කාමයන් ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් ගන්නවා. අර කය හොඳයි කියලා මනෝයි කියලා ලස්සනයි කොණ්ඩේ ලස්සනයි මූණ ලස්සනයි කියලා ගන්නෙ. දැන් අන්න ඒකට කියන උපාදාන වෙනවා කියලා. එහෙනම් කාම උපාදානයෙන් සිද්ධ වෙනවා. එතකොට මේ කාමය අඹ ගෙඩිය නම් එහෙනම් ඒ කාමය දැන් යෙදෙන්න එපයි කාමයේ යෙදෙනවා එහෙනම් මේ කාමයේ තමන්ගේ කියලා ගත්තාම ඒ කාමයේ ලබා ගන්න අපි අනිවාර්යයෙන්ම සංසාරේ බැඳෙනවා පින්නතුනි සංසාරයට බැඳ තවන ධර්මයක් ක්‍රියාත්මක වෙන උපාදානෙ වුණා නම් අර උපාදානය දැඩිව ගත්තා නම් ඒක තමන්ගේ කරගන්න සංසාරයට බැඳ තබන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා දැන් උදාහරණයක් විදිහට අඹ ගෙඩිය ගන්න බෑ. නිකන් ගන්න බෑනේ. ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම රස්සාවක් කරන්න ඕනේ. මුදල් තියෙන්න ඉපේ. ඒ නැත්තම් ගොවිතැන් කරන්න ඕනේ. එහෙනම් මේ රස්සාවට යන එක, ගොවිතැන් කරන එක, එහෙනම් මේ සංසාරේ බැඳ තබන ධර්මතාවයක් අපි. එහෙමනම් සංසාරේ බැඳ තබන ධර්මතාවයකට හිර වෙනා මේ උපාදානේ වුණා නම් අන්න ඒකට කියනවා යෝග වෙනවා කියලා. එහෙනම් දැන් මෙතන කාමයට නියෝග වුණේ එහෙනම් ඒකට කියනවා කාම යෝග කියලා. එහෙනම් කාම උපාදානයේ තියෙනවා නම් කාම යෝග තියෙනවා. ඒ වගේම මේ යෝග හතරක් තියෙනවා භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියලා. ඕග නෙවෙයි පින්නතුනේ යෝග. යෝග. එතකොට කාම යෝග, භව යෝග. දැන් අපි කතා කරන්නේ කාම යෝග ගැන. එහෙනම් කාම යෝගය කියලා කියන්නේ අර විදිහට බැඳෙනවා, රස්සාව කරලා ළමගෙඩිය කනවා කියන එක. එතකොට දැන් මෙතනදී මේ බැඳුනහම ඉතින් මේ තරහා මහා අකුසල් ගොඩක් සිද්ධ වෙනවනේ. නේද? අපි මේ සංසාරේ මේ සංස්කාර මේ විදිහට කරනකොට මහා අකුසල් ගොඩක් සිද්ධ වෙලා ඉතින් අඹගෙඩිය කන්න තමයි රස්සාව කරන්නේ. ඒ රස්සාව කරලා අඹගෙඩිය කනකොට අයත් ඉතින් මේ මැරිලා ගිහිල්ලා ඉතින් අයත් අඹගෙඩියක් කන්න උපදින. මේ උපදිනකොට අයත් ඉතින් රස්සාවක් කරන්නේ. ඉතින් බලන්න අර දිගටම යන සංසාර චක්‍රයක්නේ හිර වෙනවනේ මෙයා. ඉතින් එහෙනම් වන්න යෝග වෙනකොට ඔන්න ඔය විදිහේ බැඳලා තියෙනවා කියන කාරණා සත්‍ය සංසාරේ බැඳතවන ධර්මතාවය තමයි යෝග කියලා කියන්නේ. එතකොට දැන් මේ බැඳතවනකොට මෙන්න මේ කියන දේවල් වලට ගැට ගැහෙනවා. ඒ කියන්නේ රස්තාව කියන එක කරලා තමයි මේ දැන් අඹගෙඩිය කන්න තියෙන්නේ කමලික්කාර ආහාරය මගේ එකයි ගන්න තියෙන්නේ. ඉතින් අඹගෙඩිය කන්න කීයක් දේවල් කරන්න ඕනද? වැඩට යන්න ඕනේ. එහෙනම් වැඩට යන්න බස් එකක නගින්න ඕනේ. එහෙනම් බස් එකටත් බැඳෙනවා. ඒ වගේම රස්සාව කරන ආයතනයටත් බැඳෙන්න ඕනේ. එතකොට ඒ විදිහට ගිහිල්ලා ගෙදර තියෙන පිහියට හිටන් බැඳෙන්න එපා නැත්නම් වෙඩි කපා ගන්නත් බෑ. එහෙනම් මෙන්න මේ ගැට ගැහිමක් වෙනවා. මේ කාමයන් එකින් එක එකින් එක ගැට ගැහෙනවා. ඉතින් අනිත් ඒවට ජලප ලබන්න. Taman කාන්තාව පුරුෂයෙක් මගේ කරගත්ත කසාද බැඳ ගන්න ඕනේ කියලා වගේම හිතක් පහළ වුණාම මොකද වෙන්නේ? ගැට ගහනවානේ. මෙහෙම ගැට ගහලා ගැට ගහලා එහෙනම් මේ කාමයන්ගෙන් ගැට ගහනවා. ඒ රස්සාවෙන් අනිත් දේවල්ෙන් උයන්න පියන්න ඕන කන්න ඕන ඉතින් මේ හැම දෙයකම ගැට ගැහෙනවා එහෙනම් මේ ගැට ගැහිමට කියන භාග්‍යතුන් වහන්සේ මේ ග්‍රන්ථ වෙනවා කියලා කියන. එහෙනම් මෙතන තියෙන අභිජ්ජාවෙන් මගේ කර ගැනීමෙන් ග්‍රන්ථ වෙනවා. ඒ නිසා මේකට කියනවා අභිජ්ජා කාය ග්‍රන්ථ කියලා. එහෙනම් දැන් බලන්න අවිජ්ජා කාය ග්‍රන්ථයෙන් දැන් ග්‍රන්ථ වෙනවා කියලා කියන්නේ පොතක් වගේනේ. දැන් පොතක දන්නා අපි බයින් කරනවා කියලා කියන්නේ. කොලේ කොලේ කොලේ කොලේ එකතු කරලා පොතද හැදෙනවා. ආන් ඒ වගේ මේ අපේ කරන මේ මේ මොන හරි කාම උපාදානයෙන් ගත්ත දේ ලබා ගන්න මොන තරම් දේවල් ගොඩක් එකතු කරලා තියෙනවද බලන්න. ලේසි නෑනේ. ඒරින් අන්නේ විදිහට ග්‍රන්ථ කරනවා. ඉතින් අන්නේ විදියට ග්‍රන්ථ කරාට පස්සේ ග්‍රන්ථ කරාම දැන් එහෙනම් මේකට හොඳටම ඇලිලානේ ඉන්නේ. එහෙනම් මෙන්න මේ ස්වභාවය මේ රස කෑමක් මේ විදිහට කියන ස්වභාවය අර කාමයන් ලබා ගැනීමට තියෙන ඒ කැමැති ස්වභාවය හිත ඇතුලේ තැම්පත් වෙනවා. ඒකට කියනවා පල් වෙනවා කියලා. ඒකට කියනවා ආශ්‍රවය කියලා. නේද? මෙන්න මේ ආශ්‍රව බවට පත් වෙන එකට කියනවා කාම ආශ්‍රව කියලා. කාම ආශ්‍රව ඒ කියන්නේ අර ඉස්සල්ලාම මේ අසුබ දේ සුබයි කියලානේ මේ ගත්තේ. ඉතින් මේ අසුබ දේ සුබයි කියලා ගත්තට පස්සේ මේක මේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පල්ලෙලා හිතේ ඇති වෙන ස්වභාවය තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ. කාම ආශ්‍රව. ඒ වගේ ආශ්‍රව හතරක් තියෙනවානේ. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ඒ වගේම ditthya ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා. එතකොට මේ ආශ්‍රව වුණාම මෙයා මොකද වෙන්නේ? මේ ආශ්‍රවය නිසා මේ පල්ලෙච්ච ස්වභාවය නිසා මේ අඹගෙඩිය ගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ හිත මේ අඹගෙඩිය ගැනීම සඳහාමයි යොදන්නේ. එහෙනම් උතන ඕගයකට අහු වෙන ඕගය කියලා කියන්නේ සැඩපහර. එහෙනම් මේ සතර ඕගයන් වල පළවෙනි ඕගය තමයි කාම ඕගය කියලා කියන්නේ. එහෙනම් මේ කාමයේ ලබා ගැනීම සඳහා ගහගෙන යෑමක් සිද්ධ වෙනවා මෙතන. ගහගෙන යෑමක්. එහෙනම් ඕග හතරක් තියෙනවා කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග කියලා. එහෙනම් කාමෝගයට අහු වෙනවා. දැන් මේක නවත්තන්න බෑ. දැන් අපේ ගම් වතුරකට අහු වුණාම නවත්තන්න බෑනේ ගහගෙන යනවනේ. එන්න එන්න එන්න වතුර පාර වැඩි වෙලා වැඩි වෙලා එක තැනක හිටපුවම යම්කිසි මට්ටමකට පස්සේ ඉන්න බෑ ගහගෙන යනවා. ඒ වගේ තමයි මේකත් පල්ලෙලා පල්ලෙලා පල්ලෙලා තියෙනකොට එක අවස්ථාවකට පස්සේ අනිවාර්යෙන්ම හිතෙන්නේ අද නම් මම මේක කනවමයි කියලා හිතෙන්නේ. ගිහිල්ලා අහවල් දැනින් අහවල් කඩෙන් කනකන් නිච්චයක් නෑනේ. අහවල් චිත්‍රපටිය බලනකන් නිච්චයක් නෑනේ. ඒ යන්නේ අර ගහගෙන යන්නේ ඒකට. ඒ කාමයට අහු වෙලා ගහගෙන ගිහින් යනවා. ඔන්න ඔය වෙලාවේ පින්නතුනේ තව දෙයක් සිද්ධ වෙනවා. මේ යෝගයට අහු වෙනකොට මෙන්න මේ හිතට උලක් වදිනවා. ඔකට කියනවා රාග සල්ලේ කියලා. මොකද්ද මේ උල? අසුබ දෙයක් සුබයි කියලා උලක් ඇදෙනවා. හිතට වැදෙන්නේ මොකක් කියලාද? අසුබ දෙයක් සුබයි කියලා. ඒකට කියනවා රාගසල්ලේ. එතකොට දැන් මෙතනදී මේ රාගසල්ලේ හිතට වැදුනට පස්සේ දැන් උලක් වගේ වැදිලා තියෙන හැබැයි මේ උලේ විස තියෙනවා. මොකද්ද මේ විස? අසුබයක් නැති ඒ වුණාට අපි කියන්නේ මේක සුබයි මේක හිතට ඇදලා තියෙන සුබයි කියලා. දැන් අපි හිතමුකෝ දැන් අසෝචි පුරවපු යම්කිසි නේද මේ එහෙම නැත්තම් කුණු වෙච්ච සමන් ටින් එකක් තියෙනවා. ඇතු වෙලා කුණු වෙලා තියෙන. ඒනට හොඳ සමන් කියලා ගහලා තියෙනවා. එහෙනම් උඩින් පේන්නේ හොඳ ලේබලේ තිබුණාට ඇතුළේ තියෙන්නේ විස. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. එහෙනම් පින්නතුනි කල්පනා කරන්න බලන්න. එහෙනම් මේ උල් කොච්චර අපිට ඇදිලා තියෙන සංසාරේ. තාමත් අද්ද ගන්නවා. ඉවරයක් නැහැ. එතෙන් එන්න එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ විඥානය එහෙම නැත්නම් අපි දන්නවා මේ දැනුවත් වෙන කියන ශක්තිය පිහිටන්නේ රූපය අල්ලගෙන. මොකද අඹගෙඩිය කන්න නෙතේ. අඹගෙඩිය විතරක් නෙවෙයි ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේවා ලබා ගැනීමේ චේතනාව තියෙන්නේ. මේවා ලබා ගැනීමේ කැමැත්ත තියෙන්නේ. උපාදානෙලා තියෙන්නේ ඒකනේ. ඒ හින්දා විඥානය බහැලා තියෙන රූපේ. රූපය තමයි වැඩිපුර දැන් අල්ලලා ඉන්නේ. එහෙනම් මේ රූපය අල්ලගෙන විඥාණය මොකද කරන්නේ? නැවත රූපයක් පතන වැඩේ කරනවා. ඒ කියන්නේ මේ අඹ ගෙඩියක් නේද? නැවත නැවත ලබා ගැනීමේ කැමැත්තක් ඇති වෙනවා. මේ අසුචි කොටට නැවත කැමැත්ත ඇති වෙනවා. එතකොට අපි කැමැත්තෙන්ම අගති ගමනක් යනවා. ඔන්න ඔකට තමයි කියන්නේ ඡන්දයෙන් අගතියට යනවා කියලා. එහෙනම් නිකම්ම නිකම් මේ අපි කිව්වට මේ ඡන්දයෙන් අගතියට යනවා කියපුවම මොන තරම් කාරණා ගොඩක් සිද්ධ වෙන්න ඕනද බලන්න. ඉස්සල්ලාම කබලින්කාර ආහාරය ඒක අසුබේ සුබයි කියලා අරගෙන ඊට පස්සේ කාම උපාදානයටපත් වෙලා කාම යෝගය වෙලා අවිජ්ජා කාය ග්‍රන්ථ වෙලා කාම ආශ්‍රය වෙලා කාම ඕගයට අහු වෙලා රාග සල්ල වෙලා විඥානයේ රූපය බැහැගෙන ඊට පස්සේ තමයි මේ ඡන්දයෙන් අගති ගමනට යන්නේ. මේ ඔක්කොම ක්‍රියාදාමයේ සිද්ධ වෙන මේ රූපේදී මේ විදිහට කාමයෙන් නිදින් ගත්තා. ඉතින් ඔය වගේ අරන් තමයි අපි මේ ಜಾති කරගෙන ඉන්නේ. ඔබගේ මගේ මේ අපි හැම කෙනාම ඉපදෙලා ඉන්නේ මේ තියෙන රූපේ හොඳයි කියලාගෙන අරන් තියෙන්නේ. එන රූපේ මේ අසුබදේ සුබයි කියලා අරගෙන තමයි මේක ජරා ගොඩක් කියලා තිබ්බනම් අපි ආය උපදින්නෙත් නැහැ මේ කාම ලෝකේ. රූපේ හරියට අවබෝධ කරගත්තනම් අපි කෙලින්ම මේ වෙනකොට රූපේ අතහැරලා අනාගාමී වෙනයි කියලා කියන්නේ භාගතුන් වහන්සේ. හ්ම් රූපේ අතහැරියනම් හරියටම. එහෙනම් දැන් මේ වගේ රූපයක් හදාගත්තා නම් දැන් හදාගෙන තියෙන ඔබ අප හැම කෙනෙක්ම. එහෙනම් හදාගත්ත රූපය දැන් ඔන්න ආයෙත් තම සංසාරයේ පවත්තන තවත් ආහාරයක් මේකට එකතු වෙනවා. මේ හැම ආහාරයෙන්ම පින්නතුනේ හැම මොහොතකම ක්‍රියාත්මක වෙනවා. එක එක මෙහෙම විස්තර කර කර පෙන්වනවාට අපේ හැම මොහොතකම එක වේගෙන් වේගෙන් වේගෙන් මේ ආහාර අපේ සංසාරේ පැවැත්මට අරගෙන යන්න හේතු වෙනවා. මේ වෙලාවේ මොන ආහාරයද හිතට තියෙන්නේ කියලා හොයාගන්නත් අමාරුයි. ඒ තරම් වේගයෙන් මේවා කිත්තේ. මේ වෙලාවේ කම්බලින්කාර ආහාරය පදනම් කරගෙන මේ සංසාරේ පවත්න්නේ. මේ වෙලාවේ පස් ආහාරයේද මනෝ සංචේතනාවද එහෙම නැත්නම් විඥාන ආහාරයද කියලා අපිට හිතා ගන්න බෑ. බුදු කෙනෙක් තමයි හරියටම දන්නේ. නමුත් බලන්න මේ යන පාර. හ්ම්. ඉතින් මේ පස් ආහාර ස්පර්ශය. දැන් ඉතින් අපි මේ ජරව හැදුවට පස්සේ මේ තියෙන අපේ කුණු කොට එහෙම නැත්නම් මේ රූපය හැදුවට පස්සේ මොකද වෙන්නේ? දැන් රූපේ හදලා තියෙනවා. ඔබ අප හැම කෙනෙම රූපේ හැදුවා. එහෙනම් ඇහැට රූප එන්නේ නැද්ද? කණ්ඩ සද්ද එන්නේ නැද්ද? නහයට ගන්ධ එන්නේ නැද්ද? දිවට රස එන්නේ නැද්ද? කයට ස්පර්ශ එන්නේ නැද්ද? මණ්ඩ ධම්ම රූප එන්නේ නැද්ද? එහෙනම් මේ දෙකක් එකතු වෙනකොට විඥානය සකස් වෙනවා. එහෙනම් මේ ස්පර්ශය සිද්ධ වෙනවා. ඒක තමයි පස්සේ. එහෙනම් මේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ අනිවාර්යම සත්‍යය පවතිනවා කියන එකමයි. ස්පර්ශ වෙනවා කියන හැම තැනකම සත්‍යය පවතිනවා. එතකොට මේ ස්පර්ශ වෙනකොට අනිවාර්යයෙන්ම මෙතන පින්නතුනේ පස්සපච්චා වේදනා වේදනාව තමයි ඊළඟට තියෙන්නේ එහෙනම් මේ වේදනාව අපි දන්නවා වේදනාවේ අන්ත දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා තුනක් ගන්නත් පුළුවන් අන්ත දෙකක් තියෙනවා එකක් තමයි සුඛ වේදනා අනිත් එක තමයි දුක්ඛ වේදනා නමුත් පින්නතුනේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ මුළු ලෝකෙ මුළු සංසාරෙ මොකක් කියලාද දුකක් අපේ පැවැත්මම දුකක් හැබැයි අපි කියන අන්සැපයි කියලා. එහෙනම් මේ ස්පර්ශ වෙන්නේ හැම වෙලේම මොකද්ද? ජරා ව්‍යාධි මරණ ආදී මහා දුක් ගොඩක් ස්පර්ශ වෙන්නේ. ඒ වුණාට අපි කියනවා දේව දුකයි කියලා. නමුත් මතක තියාගන්න ඇත්ත කතාව දුක තමයි නමුත් කියන්නේ සැපයි කියලා. අන්නේ සැපයි කියලා කියන එක වැරද්දක්. අන්නේ වැරද්ද තමයි දුක්ඛේ සුගන්ති විපල්ලාසය කියලා කියන්නේ. එහෙනම් සැප වේදනාවට සැප වේදනාව තමයි දැන් මෙතන තමන් හිතන්නේ මේ සැප වේදනාව තියනවා කියලා. නමුත් ඇත්තටම තියෙන දුක. ඉතින් ඒ නිසා මේ සැප වේදනාව සොයමින් මේ සැප වේදනාවට උපාදාන වෙන සැප වේදනාව ලබා ගන්න. ඒවට තමයි පින්නතුනේ සීලබ්බත උපාදාන කියලා කියන්නේ. මොකද මේ සීලයන් කියලා කියන්නේ? ඒ කියන්නේ සැප වේදනාව ලබා ගන්න කරන හැම වැඩක්ම සීලයක්. දැන් අපි උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් අපි වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා හිතන්නකෝ දැන් අනාගත භවයේ දැඩිව ගන්නවා නම් මේ සීල වෘත කියන එක මේ පෙන්වන්නේ මෙතන. ඒ කියන්නේ දැන් අපිට එන්නකොට අපි පුංචි කාලේ එහෙම බෙහෙත් ගන්න එහෙම ගියාම දොස්තර මහත්තයෙක් ළඟට එක්ක ගියාම අපේ අම්මලා තාත්තලා එහෙම කියනා නේද පුතේ උඹත් කවදා හරි දොස්තර කෙනෙක් වෙයන් කියලා. උඹ කවදාද දවසක ඉංජිනේරුවෙක් කියන්නේ? උඹ කවදාද දවසක මෙහෙම වේයන් කියලා කියනවා. එහෙනම් අනාගතේ මොන වේදනාවක්ද මේ පෙන්වන්නේ මෙතන? සුඛ වේදනාවක් තියනවා කියලා පෙන්වනවා. එහෙනම් මේ සුඛ වේදනාව ලබා ගන්න දැන් මොකද කරන්නේ? දැන් ඉඳන්ම පුදුම කට්ටක් කරනවා කියලා කිය. පුදුමාකාර විදිහ දුකක් වෙනවා. මොන්ටිසෝරි යන්න ඕනේ. ඉස්කෝලේ යන්න ඕනේ. බස් වල හිර වෙන්න ඕනේ. විභාග ලියන්න ඕනේ. මොන විශ්වවිද්‍යාලේ යන්න ඕනේ. මොන තරම් දුකද? අන්න එහෙනම් අනාගත භවය මේ දැඩිව අල්ලාගෙන ඉඳීම එහෙනම් ඒකට කියනවා සීලබ්බත උපාදාන කියලා. ඕක ඔතනින් නවතින්නේ නැහැ. තෙල් රැකලා දිව්‍ය ලෝකේ යනවා කියලා හිතුවත් ඒ සීලබ්බත උපාදාන තමයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ තෙල් රැකලා දිව්‍ය ලෝකේ යන කතාවක් නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සීලය ආසන්න කාරණේ කරගන්න සමාධියට. සීලෙන් විතරක් නිවන් දකින්න බෑ මුළු ජීවිත කාලෙම සතුම අරන් නැතු වෙන්නකෝ බලන්නකෝ රහත් වේද කියලා බලන්නකෝ එහෙම වෙන්නේ මුළු ජීවිත කාලෙම බොරු කියන්නේ නැතු වෙන්නකෝ රහත් වේද බලන්නකෝ නෑනේ එහෙම වෙන්නේ ඒ සීලය එන්නේ සමාධියට උපකාරයක් හැබැයි සීලේ නැතුව බෑ ඒක වරද්දන්න එපා එහෙනම් සීලෙන් සමාධිය ඇති කරගන්න ඕනේ සමාධියෙන් ප්‍රඥාවට යන්න ඕනේ ඉතින් හරි වැදගත් මේවා එකට එකක් සම්බන්ධයි එහෙනම් බලන්න මේ දුක්ඛේ සුඛයි කියන විපල්ලාසයෙන් මොකද වෙන්නේ? ඒක ගත්ත ගමන් අර වේදනාව අනාගත භවයේ දැඩිව ගන්න හින්දා මගේ කියලා ගන්න හින්දා මොකද වෙන්නේ? මෙන්න මේ උපාදාන වෙනවා සීලබ්බත උපාදාන ඒ සීලයට උපාදාන වෙනවා එහෙනම් තමන් කරන වෘත්තියට තමන් කරන වැඩේට උපාදාන වෙනවා කියන එකයි මේ පෙන්නන්නේ ඉගෙන ගන්න ළමයෙක් නම් ඉගෙන ගන්න එකට උපාදාන වෙනවා ඉතින් එන්නේ ඒ විදිහට උපාදාන වෙනවා ඒ උපාදානය වුණාම ඒ විදිහට තමන්ගේ භවය පවත්වන්න දැන් මෙහෙමයි කියලා එයා කල්පනා කරනවා. මං දොස්තර කෙනෙක් කියලා තමයි ඉන්නේ. දැන් අනාගතේ ඉංජිනේරයෙක් කියලා තව ඉංජිනේර වෙලත් නැහැ. දැන් ඉඳන්ම හිතාගෙන ඉන්නේ එහෙම. යන්නේ එතකොට ඒකට කියනවා භව යෝග කියලා. එහෙනම් ඒකට සංසාරේ බැඳ තියලා තියෙන දැන් මෙයාව. හිතෙන් බැඳ තියලා තියෙනවා මං අනාගතේ දොස්තර වෙනවා කියලා. අනාගතේ ඉංජිනේරුවා වෙනවා කියලා. ඉතින් ඕක කරන්න බෑනේ. ඇයි? මේ ස්පර්ශය දිගින් දිගටම මේ දෙන පසාහාරයන්නේ තියෙන්නේ. මේ ස්පර්ශය දිගින් දිගටම දැන් අපි හිතමුකෝ දිගින් දිගටම අර අඹ ගෙඩිය ගත්තා ගමුකෝ. අඹ ගෙඩිය කාලා ඇති වෙන රසය දිගින් දිගටම ගන්න තමන් මොකක් හරි දෙයක යෙදෙනවා කියලා දැන් එතන තියෙන්නේ. දිගින් දිගටම යෙදෙනවා මම මේ රසය ගන්න දිගින් දිගට යෙදෙනවා දැන්. හැබැයි ඉතින් එහෙම රසය ගන්න දිගින් දිගට යෙදුනට දිවට මොකද වෙන්නේ කියලා කල්පනා කරා. දිව මොකද වෙන්නේ? දිවේ රසය නැති වෙන ඒ රූපේ වෙනස් වෙනවනේ. දිවේ රසය දැනෙන්නේ නැති යනවා. එහෙනම් දිවේ රසය දැනෙන්නේ නැති වුණු ගමන් අර කියන සුඛය ලබා ගන්න පුළුවන්ද? බෑ අර වේදනාව ලබා ගන්න බෑ. අන්න දැන් එයාගේ අන්න මෙතන ගැට ගහනවා මෙයා මුකේටද? එහෙම වෙන්නේ නැහැ. කරන්න කරන්න මේ වේදනාව ලබා ගන්න ලබා ගන්න. එකතු කරන්න එකතු කරන්න දේවල් ඒක වෙන්නේ ඒ රූප වෙනස් වෙනවා. ස්පර්ශය පවත්වන්න බෑ. දෙපාරක් එකතු වෙච්ච එක එකපාරක් එකතු වෙච්ච එක දෙවෙනි පාර එකතු කරන්න බෑ. එහෙනම් මෙයා ව්‍යාපාදයට යට ගහන්නේ දැන්. තරහ යන්නේ ඇයි? අවිජ්ජා වෙච්ච ගමන් දෝමනස්සේ ගෙදර ගියපහම කන්න බොන්න හොඳවට හම්බ කරගෙන ගියා වුණා ගෙදර බලනකොට මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් තරහ යන්නේ යොන්නයි කාරණා. හිතපු දේ හරියට වෙලා නැහැ. ඒකනේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන යොදනා කියලා කියන්නේ මේ අවිජ්ජා දෝමනස්ස දෙක නැති කරගන්න. ඉතින් දැන් මේ දෝමනස්සට යන්නේ. ව්‍යාපාද කාය ගන්තේ දැන් ඔන්න දැන් එහෙනම් භව යෝග වේලා ව්‍යාපාද කාය ගන්ත. අන්න ව්‍යාපාදයේ දැන් ගැට ගහනවා. ව්‍යාපාදයේ ගැට ගහනවා. තරහේ තමයි දැන් තියෙන්නේ. ඇයි හිතන හිතන දේ වෙන්නේ. අර වේදනාව ලැබෙන්නේ නැති හින්දා. එහෙනම් දැන් මේ විදිහට පවත්වාගෙන කොහොම හරි ඒ උදේ ඉඳන් බලන්නකෝ ඉතින් ඉස්කෝලේ යනකොට නම් හිත ඇතුලේ මොනතරම් අර වැඩයි මෙවයි එක්ක ඔක්කොම අර කියන විදිහට වෙන්නේ නැතුනම තරහ ගිහින් ඉන්නේ හැවෙලේ. ඉතින් ඔන්න ඕක හේතුව. ඒතර භවවාස්තවේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙන්න මේක පල් වෙනවා මේ අනාගත භවයේ දැඩිවට ගැනීම පල් වෙනවා. ඔකට කියනවා භවවාස්තවේ කියලා. ඉතින් මේ භවවාස්තවයෙන් එහෙනම් ඕකට තල්ලු වෙලා යනවා දැන් මේ භව ඕගිය මේක ගහගෙන යනවා මං දොස්තර වෙනවා මං ඉංජිනේර වෙනවා කියන්නේ ගහගෙන යනවා එහෙනම් ගහගෙන ගියා වුණාට මේ හිතට ඊතලේ වදින්නේ කොහොමද? අන්න දැන් හිතට කල්යක් තියෙනවනේ දැන්. මොකද්ද? දෝෂ සල්ලේ. ඉස්සල වදින රාග සල්ලේ, දැන් වදින දේශ සල්ලේ. ඒ කියන්නේ දේශ සල්ලෙන් කියලා වදින්නේ මොකද්ද? මේ දුකක් තමයි තියෙන්නේ ඇත්තටම. නමුත් ඒ දුක සැපයි කියලා ඊතලේ වදිලා ඉවරයි. රස්සාව කරන එක සැපයි, විවාහ වෙන එක සැපයි, ඉගෙන ගන්න එක සැපයි. නමුත් ඒ ඔක්කොම දුක්. නිවන හැර වෙන මොකක් අසැපයක් නැහැ. ඉතින් එහෙනම් මෙන්න මේ බොරුවට අහුවෙලා වේදනාව අල්ලගෙන තමයි දැන් විඥානේ ඉන්නේ. වේදනාව අල්ලගෙන විඥානේ ඉන්නවා. දැන් මේක පවත්වන්න බැරි බව දන්නකොට එන හැම වෙලෙම මේ ආගති ගමනක් යන මොන ආගති ගමනක්ද? දේශයෙන් ආගති ගමනක් යන. හැම මොහොතම රූපේ වෙනස් වෙන වෙනස් වෙන ස්පර්ශ ස්පර්ශ වෙන මොහොතක් ගන්නෙම ඊළඟ එක හම්බෙන්නේ නැති වෙච්ච ගමන. තරහ තමයි යන්නේ. දේශයෙන් ආගති ගමනක් යන්නේ. ඉතින් ඔන්න දැන් පාරවල් දෙකක් කියලා දුන්නා. එකක් තමයි මේ ඡන්දයෙන් අති ගගති ගමනක් යන හැටි කමලිකාර ආහාරය. පස්ස ආහාරයෙන් දේශයෙන් අගති ගමනක් යන හැටි. එහෙනම් තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය. දැන් බලන්න මේ ඇතරම ඉස්සලා තියෙන රූපේ වේදනාවයි. එහෙනම් දැන් නිකන් ඉතුරු වෙලා තියෙන සංඥා චේතන. එහෙම නැත්නම් සංඥා සංකාර දෙක. එහෙනම් මනෝ සංචේතනා කියපුවාම පැහැදිලිද? එහෙනම් මේ සංසාරේ පවත්තන යම්කිසි රූපයක් ආවට පස්සේ මේ චේතනා කරණයකින් මේ සංසාරේ පවතිනවා. ඒකනේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රපංච කරන්න එපයි කියලා. මේ හිත හිතා යන්න එපා. හිත හිතා යනකොට සංසාරේ මහා මේ ප්‍රශ්නයක්. අපි මේ සංසාරේ සකස් කරන නැවත සංස්කාර සකස් කරනවා. ඉතින් එහෙමනම් ඒ සංස්කාර මගේ කියලා ගන්නකොට මගේ නොවන සංස්කාර තමයි මගේ කියලා අරන් තියෙන මේ කයම අපි පෙර වූ සංස්කාරයන් දැන් මේ තියෙන්නේ. පෙර කර්මයෙන් හදාගත් සංස්කාරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මගේද? නෑ, එතන වරද්දාගත්තනේ. එහෙනම් මනෝ සංචේතන ආහාරයෙන් අපි කියනවා ඒ මනෝ සංචේතන ආහාරයෙන් අනත්ත දෙයක් අත්ත කියලා ගන්නවා. තමන්ගේ නොවන දෙයක් තමන් කියලා ගන්නවා. මේ පටවිය පින්නතුනේ මගේ නෙවෙයි. මේ ආපෝ තේජෝ වායෝ මේ ධාතු එකක්වත් මගේ නෙවෙයි. දැන් මේ මේවා ඔක්කොම අල්ලගෙන මේ සංස්කාර සකස් කරගත්තා කියලා කියන්නේ මගේ නොවන දෙයක් මගේ කියලා ගත්තා. ගේ මගේ, ආවාහනේ මගේ, ළමයා මගේ, මේ කය මගේ මේ එකක්වත් මගේ නෙවෙයි. දැන් මේ දවස්වල තියෙන මේ වසංගත තත්ත්වයන් එක්ක පව. එහෙම නැත්නම් මේ ස්වභාවික වසන වලින් පව. කියන්නේ මේක උඹේ නෙවෙයි කියලා. ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් එහෙනම් මේ අනත්ත්‍ය අත්ත කියන විපල්ලාසය ඇති වෙන. තමන් නොවන්නේ තමන් කියලා ගන්න. ඒක ඔක්කොම සබා ධර්මයේ දේවල්. ඉතින් එහෙනම් මෙන්න මේ වැරදි දෙත්තියනේ තියෙන්නේ දැන් මෙයාට. තමන් නොවන්නේ තමන් කියන එක ඒ තමන් කියලා ගත්ත. එහෙනම් මේක මිත්‍යා දිට්ඨියක්, වැරදි දිට්ඨියක්. අන්න එකට කියනවා එහෙම ගත්තේ දැඩිව ගත්තාම එකට කියනවා දිට්ඨි උපාදානය කියලා. එහෙනම් ඉස්සලා උපාදානේ කාම උපාදානේ එහෙනම් දිට්ඨි උපාදානේ සීලබ්බත උපාදානය දැන් තියෙන්නේ ditthi උපාදාන. එහෙනම් මේකෙන් ඒ ditthිය අල්ලගෙන තමයි සංසාරේ බැඳෙන්නේ. Taman නොවන්නේ Taman කියලා දැන් සසරට බැඳිලා තියෙන අය. Taman නොවන දෙයක් Tamanගේ කියලා අරගෙන සංසාරට බැඳිලා තියෙනවා. අන්න එතනදී ඒ බැඳීම වරදවා ගැනීම. ඒ වරදවා ගැනීමක් මම මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කිය කියා හිතාගෙන අර ඉස්සල්ලා කියපු සීලබ්බත උපාදානයන් සම්බන්ධ කරගෙන මේ විදිහට මම බැඳෙනවා බැඳෙනවා බැඳෙනවා මේ විදිහට වරද්දවා ගන්නවා අන්න ඒකට කියනවා පරාමාස කාය ග්‍රන්ථ කියලා. පරාමාස වෙනවා වරදවා ගන්නවා මේ ඔක්කොම ඔක්කොම ග්‍රන්ථ වෙන්නේ වැරදිද? පටවිය මගේ කියලා වරද්දාගත්තා. ආපෝ තේජෝ වායෝ මගේ කියලා වරද්දාගත්තා. සංස්කාර මගේ කියලා වරද්දාගත්තා. මේවා එකක්වත් මගේ නෙවෙයි. මේ ඔක්කොම ධර්මතාවය විතරයි. අන්න ඒ වැරද්ද වැරද්ද බවට තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඒ විදිහට පරාමාසයේ කාය ග්‍රන්ථ වුණාට පස්සේ එයාට මේක දැඩිව ගත්ත හින්දා මේක පල් වෙලා පල්ලා දික්ටි ආශ්‍රයයක් බවට පත් වෙනවා ආශ්‍රව වෙනවා එහෙනම් දික්ටි ආශ්‍රව වුණා නම් ඒ දික්ටියම සල්ලයක් බවට පත් වෙනවා සල්ලේ කියලා කියන උල මොකද උල අනත්ත දෙයක් Taman නොවන දෙයක් Tamanගේ කියලා Tamanගේ හිතට වදිනවා ඉතින් මේක තමයි මේ මිත්‍යා දෘෂ්ටිය ගත්ත ගමන් වෙන්නේ එහෙනම් දැන් මොකද වෙන්නේ? අර වූ මිත්‍යා දෘෂ්ටික සංඥාව තමයි විඥාණයෙන් අල්ලගෙන ඉන්නේ. මිත්‍යා දෘෂ්ටික සංඥාව. දැන් එහෙනම් මේ හදන්නා වූ සංස්කාරයක් හැම වෙලෙම නේද? මේ හැම වෙලෙම බිඳි බිඳි බිඳි බිඳි තමන්ගේ නොවන දෙයක් තියෙන්නේ. බිඳි බිඳි ඇති වෙයි නැති වෙයි ඇති වෙයි නැති වෙන සංස්කාරයන් තියෙන්නේ. ඉතින් හැම වෙලෙම ඉන්නේ මෙයා මොන හරි කියලා මේක කඩාගෙන වැටෙයි කියලා. එහෙනම් බයෙන් නෙවෙයි දින්නේ. අන්න ඒක තමයි බයෙන් අගතියට යනවා කියලා කියන්නේ. බයෙන් අගතියට යනවා. දැන් ඔයගොල්ලෝ ගෙවල් වලට යනකොට දැන් මේ නේද? ඒ රෝග එළඳිලා ඉඳීද? නේද? ඒ අනතුරකට ලක් වෙයිද? මොනා වෙයිද දන්නේ නැහැ කියලා අර බය වෙන්නේ. ආන් ඒක තමයි හදාගත්ත සංස්කාරේ කඩාගෙන වැටේ කියලා. ඉතින් මේක දැනගත්තොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අවබෝධ කරගත්තොත් එහෙම මේ වෙලාවේ අලියෙක් ඇවිල්ලා ගහලා ගියත් ප්‍රශ්නයක් නැහැ. කවුරුවත් බෙල්ල කපලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? අවබෝධයිනේ පින්නතුනේ. අවබෝධය නැත්හාට මේවා ප්‍රශ්න තමයි. කොහොම හරි මේ හදාගත්ත කුණු කොට අල්ලගෙන දමාගෙන අරගෙන යන්නයි කල්පනාව. තමන්ගේ නොවන එකක්. කොහොම ඇරයි යන්නද? මේක ගන්නව නෛතිකාරය. කවුද අයිතිකාරය? සබා ධර්මයනේ. ඉතින් ඕක කොහොම කරත් මේ බැරි වෙච්ච සංස්කාරය හදාගන්න මේ තරම් දැඟලිල්ලක් දඟලනකොට බය වෙවි තමයි ජීවත් වෙන්නේ. ඒකනේ අර මෙත්තාව වතුරනකොට මෛත්‍රිය වතුරනකොට මේ සියලු සත්වයන් බය නැත්තෝ වෙත්වා කියලා කියන්නේ. මේ බයෙන් ඉන්නේ. ඒකනේ ගෙවල් වල වටේ අර තාප්ප බැඳගෙන උල් ගහගෙන කැමරා දාගෙන කොච්චර බයෙන් ඉන්නේ. බල්ලෝ දාගෙන. පව් කියලා හිතෙන්නේ නැන්ද බලන්න. පුදුම දුකක් මේ ඉන්නේ. මේක තමයි පින්නතුනේ පුදුමාකාර විදිහේ සංසාරයට තියෙන බැඳීම හින්දා මේ විදිහට සංස්කාර කැලේ කියලා බය තියෙන්නේ. මේ බයෙන් අගති ගමනක් යනවා. එහෙනම් මනෝ සංචේතනාවත් එක්ක සිද්ධ වෙන්නේ. චේතනා කරනවා මොන සංස්කාර හදාද සංස්කාර බිඳේ කියලා. ඉතින් අපිට ලෙඩ හැදෙයි දරා වේද මෙව වේද කියන්නේ තෝව තමයි ඇති වෙන මොනවාද? ඒවම තමයි. අනේ මං ලෙඩ වෙයි මට මෙහෙම වෙයි. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්නනවා ඊළඟ ආහාරය එක තමයි විඥාන ආහාරය. එහෙනම් විඥාන ආහාරය කියලා කියන්නේ විඥාණයට පින්නතුනේ ආහාරයනේ නාම රූප. එහෙනම් අර ඉස්සෙල්ල දැන් කී කම්බලින්කාර ආහාරය තමයි රූප. එහෙනම් පස් ආහාරයේ වේදනාව තියෙනවා. එතකොට මනෝ සංචේතනාවේ සංඥා සංස්කාර මේවා තියෙනවා. එහෙනම් ඔන්න තියෙනවා රූප ධර්මයන් තියෙනවා රූපයේ කබලිකාර ආහාරේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ආදී නාම ධර්මයන් තියෙනවා කය අනිත් ඒ වගේ. අනිත් ආහාර දෙකත් එක්ක සම්බන්ධයි. එතකොට මේ සම්බන්ධයත් එක්ක විඥාන ආහාරය. එහෙනම් විඥාන ආහාරයේ තියෙන කෙනා විඥානයේ පින්නතුනේ රූප දෙකක් එකතු වුණාම ඇති වෙනවා. රූප දෙක නැති වුණාම නැති වෙනවා. මොකද ඒකෙන් ඇති වෙවි නැති යන ධර්මතාවය. එතකොට මෙන්න මේ හැම වෙලාවෙම රූප දෙක රූපවල ස්වභාවය වෙනස් වෙන එකනේ. එහෙනම් මේවා අනිත්‍යයි. රූපත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි. නමුත් හිතන්නේ අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා. ඒක වැරදි. අනිත්‍ය දෙයක් නිත්‍යයි. ඉතින් එහෙනම් මේ අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා ගත්තාම අන්න ඒ ඒක තමයි යත්ත කියලා ගන්නෙ මම කියලා අත්වාද උපාදාන කියලා ගන්නවා. මේක දැඩිව ගන්නවා. අන්න දැන් ප්‍රශ්නයක් වෙනවා අවිජ්ජා යෝගය වෙනවා මොකද අත්ත කියලා ගත්තා නම් එහෙම නැත්නම් තමන් කියලා ගත්තා නම් මේ තමන් කියලා ගත්තේ මොකද්ද කියලා හිතාගන්නත් බෑ. මොකද්ද තමන් කියලා ගත්තේ අර ඉස්සල්ලා කතා කරපු කබලිකාර ආහාරය අසුභේ සුභයි කියන එකද? එහෙම නැත්නම් මේ දුක්ඛේ සැපයි කියන එකද? අනත්ත්‍ය අත්ත කියන එකද මොකද්ද කියලා හිතාගන්නත් බෑ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව වෙනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි මේ ඔක්කොම කලවම් වෙලා දැන් තියෙන්නේ. අන්න ඒ අවිද්‍යාව යෝග වෙනවා. මේ අවිද්‍යාව යෝග වුණාට පස්සේ අන්න මෙයාගේ මොකද වෙන්නේ? මෙයම සත්‍යයි. ඉදන් සත්‍යාබිනේවස කාය ග්‍රන්ථ බවට පත් වෙනවා. ඒ කියන්නේ මේකම සත්‍යයි. අනිත්‍ය දේ නිට්ටය කියන එකම තමයි සත්‍ය කියලා හිතෙන්නේ. ඊළඟට එහෙනම් මේ මේක පල් වෙනකොට අවිද්‍යා ආශ්‍රය බවට පත් වෙනවා. ඉතින් අවිද්‍යා ආශ්‍රය වෙනකොට අවිද්‍යා ඕගේට එහෙම නැත්නම් අවිද්‍යාව කියන සැඩ පාරට ගහගෙන යනවා මේ. අවිද්‍යාව සැඩපාට ගහගෙන යනවා. එහෙනම් දැන් මෝහ සල්ලයක් එව නැත්නම් මොකද්ද මෝහ සල්ලෙන් කියන්නේ? අනිත්‍ය දේ නිට්ටය කියන මෝහය. ඔය මෝහ සල්ලේ අනිත් සල්ල ඔක්කොම තියෙනවා. ඔය මෝඩකම ඇතුලේ. එහෙනම් දැන් විඥානේ අල්ලගෙන ඉන්නේ සංස්කාරය. විඥානේ අල්ලගෙන ඉන්නේ සංස්කාරය. එහෙනම් සංස්කාරපච්ච විඥානනේ. එහෙනම් මෙතනින් තමයි මෝහයෙන් අගති ගමනක් යන්නේ. එහෙනම් බාන පින්නතුනේ කම්ලිකාර ආහාරය අල්ලගෙන ඡන්දයෙන් අගතියක් යනවා. ඒ වගේම පස්ස ආහාරය අල්ලගෙන දේශයෙන් අගතියකට යනවා. මනෝ සංචේතනාව අල්ලගෙන බයෙන් අගතියට යනවා. විඥානය අල්ලගෙන මෝහයෙන් අගට යනවා. සංසාරේ නැවත නැවත මහා දුකටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ අගති ගමන වලින් මේ සංසාරේ ගලව ගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ආශිංසනෙන් ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. හොඳයි එහෙමනම් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දේශනා කරමින් උතුම් වූ පුණ්‍ය ශක්තියක් ඔබ අප සෑම සිළු දෙනාම රැස් කරගත්තා. එවනම් මේ සියලු කුසලයේ පුණ්‍ය ශක්තිය ඒ දායකත්වයේ දරුව අයගේ අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට මේ කුසලයේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඔබ අප සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිර්වාණ සුවෙන් සුවපත් වෙන්නටම මේ සියලු ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්තන්න සාදු සාදු සාදු එත්තාවතාචම් හේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සිල දෙනාටම තෙරුවන් සරණයි එම උතුම් වූ ධර්මානුශාසනා පාත්වා වදාළ ගරුතර ධම්මදේශක ආනන් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. සියලුම දිවි රැකවරණය සහ තුනුරුවනේ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවායි අපි සාදුන දින ආශිර්වාද කරමු. සාදු සාදු සාදු පින් කැමැති ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට සතිය දිනවල පමණක් කාර්යාලීය වේලාවන් තුලදී. දුරකථන අංකය 0112 6971